ආයුබෝවන් අදත් සුපුරුදු ආකාරයටම ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබත් සමග ඒකාත්මික වෙන්නේ ඔබ වඩාත් ඇලුම් කරන වැඩසටහන ත්‍රාසය වීතිය කුතුහලය ජුගුත්සා ජනකත්වයේ වගේම ගුණාත්මක අර්ථයක් ඔබට තිලින කරන වැඩසටහන ඒ තමයි කලුවර එළියේ වැඩසටහන. ඉතින් ඔබ දන්නවා කලුවර එළියේ වැඩසටහනට අනිවාර්යයෙන්ම සහභාගී වන්නේ කවුද කියන වග. ඉතින් අදත් අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර සිටිනවා අතිපූජනීය කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. ඉතින් කළුවර එළිය වැඩසටහන වෙනුවෙන් ඔබ සියලුම දෙනා වෙනුවෙන් මේ මොහොතේදී අප අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක මේ මොහොතේදී පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ පසුගිය සතිවල අපි හැම මොහොතේම කතා කළේ කෙනෙකු ජීවත් වන විට ඔවුන් හැම විටම අමනුෂ්‍යයන් සමග සම්බන්ධ වන ආකාරය ඒ වගේම මිය ගියාට පසු කෙනෙකුට කුමක්ද වෙන්නේ කියන වග. මෙතනදී අපේ හාමුදුරනේ මේ සිංහල බෞද්ධ අවමංගල චාරිත්‍රානුකූලව ඉෂ්ට කරන දෙයක් තමයි බොහෝ විට අපි දන්නවා ග්‍රාමීය වශයෙන් අර්ධ නාගරික වශයෙන් එවගම නාගරික වශයෙන් කොහේ හෝ ඒවා කෙනෙකු මිය ගිය පසු දින 7ක් පුරාවටම ගොස් 7 වෙනි දවසේ ලබා දෙනවා දානයක්. අපි දන්නවා මිය ගිය දිනේ ම ලබා දෙනවා දානයක්. ඒකට කියනවා මල දානය නැත්නම් ගෝ දානය ආදී වශයෙන් හඳුන්වනවා. මේක බොහෝ අවස්ථාවලදී සිදු කරන යම්කිසි ආකාරයක් තියෙනවා. මේක අලු කෙසෙල් විශේෂයෙන්ම අරගෙන ඒ වගේම බතක් උයලා මේ බතට විශේෂ ව්‍යංජනයක් හදලා මේක මියගිය කෙනා සිටින ස්ථානයේම මේ මුත කලෙබරේ තිබුණු ස්ථානයේම ශාලය තුල තමයි කෙසල් කොළ එලලා මේ දාණය ලබා දෙන්නේ. මේ දාණය වැළඳුවේ නැත්නම් ඒ කෙනාට පින් ලැබෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. ඉතින් ඒ නිසා මියගිය කෙනා වෙනුවෙන් මේ දාණය අනිවාර්යයෙන් වැළඳීමෙන් ඒ මියගිය කෙනාට කරන යුතුයකමක් විදිහට හඳුන්වනවා. මෙන්න මේ පිළිබඳවත් අපි විශේෂයෙන්ම කතා කළ යුතුයි හැම හැමදුරේ. ඒ වගේම මේ කෙනෙකු මියගියාට පසුව 7 වෙනි දින දෙනවා මේ සද්දින දාණය මත මතක බණක් කියලා ඊට පස්සේ මේ දානයක් ලබා දෙනවා දානයක් පිළිගන්නවා භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ දාණය මෙන්න මෙවැනි ආකාරයට මේ දින 7කින් දෙන්නේයි ඒ වගේම මේ එදා දවසේ දෙන්නේයි මෙන්න මේ පිළිබඳව විවිධ මති මතාන්තර දෙන අපේ හාමුදුරනේ මේ සම්බන්ධ අපි ආගමානුකූලව විශේෂයෙන්ම කොයි ධර්මානුකූල වශයෙන් මොන වගේ පැතිකඩක්ද කියලා මම හිතනවා අපේ ප්‍රේක්ෂකයින්ට වඩාත් හොඳ අවබෝධ කළොත් ඔව් හැම දිනාටම තිරුවන් සරණයි ඇත්තෙන්ම මම හිතන්නේ මේ මළගෙවල් කෙනෙක්ගේ මරණයත් එක්ක සිදු කරන නොයෙක් විදිහේ චාරිත්‍ර ක්‍රම ගැන අපි දින ගණනාවක්ම කතා කරා. ඒ අතර බොහෝ වෙලාවට මේ හත් දවසේ දානය කියන එක මං හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම එදාට කළ යුතුමයි කියලා පුදුම විදිහට මිනිස්සු තුළ මේ ඒක මුල් බැසගත්ත මතයක්. ඒ මුල් බැසගත්ත මතයත් එක්ක ඇත්තට මේක එක හොඳක් තියෙනවා. එහෙම නැත්නම් තව සති දෙක තුනක් මිනිහ ගෙදර කුණු කරනවා. ඒ නිසා ඒ හත් දවසට කලින් කොහොම හරි ගේ අස් කරලා දැන් දානෙට සූදානම් කරන්න ඉපේ. ඒ නිසා දවස් 5 වෙනකොට හරි ඒ කටයුතු ටික ඉවර කරගන්න. එතකොට මේ හත් දවසේ දානෙදී දැන් ඔබතුමාට සඳහන් කරා වගේ බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන දේ තමයි එදා මෘත ශරීරයේ තිබ්බ තැනම ආහාරයක් සකසන අපි ඔකට සාමාන්‍ය මල බත කියලා කියනවා. එහෙමයි. එතකොට මේ තුල ඒ මිනිහ අරගෙන ගියාට පස්සේ තමයි ඉක්මනට එදාම ඒ සකස් කරලා හිටපු සියලු දෙනාට කන්න බොන්න දෙනවා. එතකොට ඒ තුලිනුත් ඒ මිය පරලෝකීය ඥාතියට පින් අනුමෝදන් කිරීමක් අපේක්ෂා කරනවා. ඇත්තටම දැන් මේ තුල ඒ මියගිය කෙනාට පින් දෙනවට වඩා ඒ වෙහෙස මහන්සි වෙච්ච අයට යම්කිසි ආහාර ටිකක් දෙන එක ඊළඟට අලු කෙසෙල් වගේ දේවල් වලින් බොහෝ වෙලාවට අර විස බීජ නාශක එවැනි යම්කිසි එවැනි දෙයක් දැන් ওই කහ වතුර එහිම ඒ වගේ යම්කිසි අර දැන් මේ දෙන දේවල් තුල පවා දැන් උතන ගෙනල්ලා මස් බැදලා ඒ වගේ බිත්තර බැදලා හදලා දෙන්නේ නැහැ මිනිහව අරගෙන ගියාට පස්සේ. බොහෝ වෙලාවට එවැනි යම්කිසි ඒ දේවල් අපිට සම්ප්‍රදායත් එක්ක ආවට ඒව යම්කිසි ගුණාත්මක දේකුත් තියෙනවා. අපේ හැමදාම වට්ටක්ක වගේ දෙයක් අනිවාර්ය වෙලා තියෙනවා. ඒකතුලින් මේ බොහෝ පපුව වෙහෙසෙන අවස්ථාවේදී අඬලා හැපිලා ෂෝක වෙලා. ඇත්තෙන්ම බොහෝ වෙලාවට අර පපුවේ අමාරුවට පපුවට ඇති වෙන වෙහෙසට ලොකු ඖෂධයක් තමයි වට්ටක්ක. මල ගෙදරකදී අපි දන්නවා බොහෝ වෙලාවට පිය විප්‍රයෝග දුක්ඛ කියන මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක නිසා අඬලා වැළපිලා සොසුම් හෙලලා බොහෝ දුකකට පත්වෙච්ච පිරිසක්. ඒක ඒ අයට ලැබෙන ඖෂධයක්. එතකොට මේ වගේ ඖෂධීය ගුණයක් එක්ක ඊළඟට ලැබෙන ආහාරයක්. හැබැයි ඒ තුලින් ඒ හැම දිනාම එදා ඒ ආහාර ටික අරගෙන අර කෙනා සිහිපත් කරලා පින් දෙන එකකුත් කරනවා. ඉතින් ඒ නිසා එතනත් යම් පිනක් රැස් වෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි දැන් මේ දානේ හත් දවසෙන් දෙන දානේ තුල අපිට දැන් අමුතුම විදිහේ මිනිස්සු තුල දැන් බිය ජනක සමහරු හත් දවසට එක්ක වරු පිරිතක් හරි කියවන ක්‍රමයකුත් තියෙනවා. සමහර කෙනා පිරිත් කියලා දාහනි දෙන්න හොඳ නෑ කියනවා. එහෙමයි. එක්කෝ දාහනි දීලා පිරිත කියන්න එකයි නියම ක්‍රම. දැන් ওই වගේ එක එක හදාගත්ත දේවල් තියෙනවා. ඒ අතර බොහොම අර අභාග්‍ය සම්පන්න බොහොම අවාසනාවන්තම සමහර චාරිත්‍ර තියෙනවා මේ මිය පරලෝ ගිය කෙනා පෙරේතෙක් කියලා මුළු රටටම හංවඩු ගහන ක්‍රමයකුත් තියෙනවා දැන්. අපේ හැමතුනේ මේ විශේෂම හත් දින දානයේදී මතක බණක් කියනවා. මතක බණ කියවට පස්සේ අපේ හැමතුනේ දානය දෙනකොට මතක බණ දිනේම අපේ හැමතුනේ බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ නිවසේ මිදුලේ කොයි හරි තැනක යම්කිසි ආකාරයක පැලක් හදලා පහන් පැලක් වගේ හදලා මේ පැල තුල මේ කෙනා කැමති කෙසෙල් කොලයක් කෙලලා මේ මත කෙනා කැමති බත් පිඟානක් එතනින් ගියාම එයා බොහොම ඇලුම් කරන જાති හැම දෙයක්ම සමහර මත්පැන් පානය කරන කෙනා මත්පැනුත් මෙතනට ඇතුල් කරනවා. ඔව් ඇත්තෙන්ම මං හිතන්නේ කෑ ගහලා හඬ නගා කෑ ගහනවා. දැන් වෙනදා ගෙදර අනේ මේසේ දරුවෝ එක්ක ගෙදර එක ගෘහමූලිකයා වෙන්න පුළුවන්. එහෙමයි. ගෙදර ආහාර පාන ගත්ත ගෙදර තමන්ගේ තාත්තා එහෙම නැත්නම් තාත්තා නැති වුණාට පස්සේ අම්මා මේ වගේ ගෙදර ප්‍රධානියෙක් හැටියට ගෙදර හිටපු කෙනා. හැබැයි මැරිලා දවස් 7 යනකොට වත්තේ කෙරවලකට ගිහිල්ලා එක්ක පුටුවක් උඩ හරි පැදුරක් කියලා බොහෝ වෙලාවට පැදුර තමයි එලන්නේ. පැදුරක් එල්ලලා පොඩි මැස්සක් ගහලා ඉවර වෙලා අර කන්න කැමති කෑම බීම පිඟානකට තියලා වතුර වීදුරකුත් තියෙනවා. ඔබතුමාගේ වගේ වතුර වීදුරු දෙකක් වගේ පේන්න තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මේ බීලා කුණු වෙලා මැරිච්ච කෙනෙක් කියලා. එතකොට සමහරු සිගරට් එකත් පත්තු කළ පැත්තකින් තියෙනවා. එතකොට මේ වගේ තියලා කෑ ගහනවා හඬනගා තාත්තේ බනහලා මේ කාලා යන්න එන්නූ කියලා. මොන තරම් ලැජ්ජාවක්ද මේ. ඉතින් තමන්ගේ මිය පරලව ගිය කෙනා මැරිච්ච ගමම පෙරේතෙක් මේ වත්තේ කෙරෝලකට ඇවිල්ලා මේක ආග්‍රහණය කරලා කාලා යන්න එන්නූ කියලා කෑ ගහනවා. ඉතින් ඇත්තටම මේක මේ කොහෙන් එන චාරිත්‍රද දන්නේ නැහැ. මේක ධර්මයට එකඟ දෙයක් නෙමෙයි සමහර වෙලාවට බණ ඉවර වෙනකොට බල්ලෙක් හරි අරක කාලා ගිහින් තිබ්බොත් හිතනවා අනේ ඇවිල්ලා මේ කාලා ගිහිල්ලා ඒක ඒ විදිහටම මේ පේන්නේ නැද්ද අනලා ගිහිල්ලා කියනවා. ඉතින් මේ වගේ ඒවටත් හැවටෙන අය ඉන්නවා. ඉතින් ඒ නිසා ඇත්තෙම මේවා බොහොම මේ බැහැර කළ යුතු දේවල් කිසිම ධර්මයකටවත් කිසිම දෙයකට ගලප ගන්න බැරි බොහොම මේ වැරදි අදහස් වැරදි මත මේවා ඉතින් අර යන්නන් වාලේ යනවා මේවේ අර්ථය හොයන්නේ නැහැ. ඇයි අපි මේ දේ කරන්නේ මේකෙන් ඇත්තටම යහපතක් තියනවද මේක අර්ථයක්ද මේක මිය පරලෝකීය කෙනාට නින්දාවක්ද අපකීර්තියක්ද ඒ කිසිම දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කවුරු හරි කරා නම් ඊළඟ පිරිසත් ඒක අරගෙන යනවා අර කරේ තියාගෙන යනවා පරපුරෙන් පරපුරට වගේ අපේ පරපුරෙන් පරපුරට අර හනමිටි කරේ තියාගෙන යනවා වගේ අරගෙන යන වැරදි ක්‍රමයක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය නැති කළ යුතු දෙයක් ඊළඟ දේ තමයි හත් දවසේදී වැදගත්ම දේ තමයි ආරාධනා කරනවා අපි හත් දවසකදී බණ කියන්න ගිහිල්ලා ඒ නිවසේ ඉන්න අය ඊළඟන ඥාතීන් වටපිට ඉන්න අය මලගෙදරට උදව් උපකාර කරපු අය මේ සියලු දෙනා එක්ක බණ කියනකොට විශේෂයෙන් මිය පරලෝකීය කෙනාටත් බණහන් එන්න කියලා ධර්මයේ ඇසෙන මානෙක ඉන්නවනම් විශේෂයෙන් කතා කරනවා. කතා කරලා බණ ටික අහලා ඒ කියපු ධර්මයේ බොහෝ වෙලාවට හත් දවසකට ගියාට පස්සේ ওই අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් තමයි බොහෝ වෙලාවට කරන්නේ. එතකොට මේ වගේ දේශනාවක් තුළින් බණ ටිකක් කියලා ඒ කෙනාට පින් අනුමෝදන් කරලා පරලෝ සුගතියකට යන්නේ. මේවට ආස කරන්න එපා මේ ගෙවල් දොරවල් වලට ඉඩ කඩන් වලට දූ දරුවන්ට ආස කරමින් මේවා රැඳෙන්න එපා සුගතිගාමී වෙන්න කියන පණවිඩයත් එක්ක ඔහුට පින් දෙනවා. එතකොට මේවැනි ඒක ඇත්තෙම හොඳ ක්‍රමයක් අද දවසේ බන. එතකොට මේකත් එක්ක බොහොම යහපත් ක්‍රියාවක් එතන සිද්ධ වෙනවා. ඊළඟ දේ තමයි දැන් පසුවදා කොහොම හරි පුළුවන් විදිහට එක්ක ගෙදරට වඩම්මලා යමක්කමක් තියෙන කෙනෙක් නම් දානි දෙනවා. එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා හරි මොකද මලගයක් වෙච්ච අලුතම බොහෝ වෙලාවට අද ලංකාවේ කෙනෙක් මිය පරලෝ ගියා කියන්නේ මං හිතන්නේ ලක්ෂ ගාණක් වියදම් වෙන ලොකු අමාරුවක් වැටෙන මුළු පවුල් පිටි. මේ මට්ටමට අද මේක ලොකු ව්‍යාපාරයක්. මිනි පෙට්ටිය ලක්ෂ 2යි 3යි මේ මට්ටමට ගිහිල්ලා තියෙන. ඉතින් ඒ නිසා මිනිස්සු ණය වෙලා අන්ත අසරණ වෙලා මුළු ගමටම ණය වෙලා තමයි මලගියක් අවසන් වෙන්නේ. ඊට පස්සේ හත් දවස් දානයක් දීලා මේ පිනක් කරන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ තරමට මිනිස්සු අන්ත අසරණයි. කන කර උගස් තියලා බොහොම අන්ත අසරණ වෙනවා. ඉතින් ඒ නිසා Taman පුළුවන් හැටියට දාන ටික හරි පන්සලට ගිහින් දීලා ඔන්න දානි කොහොම හරි පිළිගන්නලා ඒ පින අනුමෝදන් කරනවා. ඊළඟට දැන් තුන් මාසයකට නම් බොහොම කල් තියලම ලෑස්ති වෙලා බොහොම ලස්සනට ඒ පින්කම් ටික කෙරෙනවා. ඊළඟට මිනිස්සු තුල තියෙන මතයක් තමයි මේක අනිවාර්යයෙන්ම එදාටම දිය යුතුයි. එහෙම එකක් කොහෙවත් නැහැ. දැන් බුද්ධ බුද්ධ දේශනාවකවත් මේක හත් දවසෙන් අනිවාර්යෙන් තිබිය යුතුයි දවසක් පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඒක පින ලැබෙන්නේ නැද්ද? එහෙම චාරිත්‍රයක් කොහෙවත් නැහැ. අපේ හැමෝටම මේ දින 7ක් කියලා කියන්නම විශේෂ හේතුවක් තියෙනවා. ඔව් ඇත්තෙම එහෙම දින 7ක් ගැන නම් කිසිම දේශනාවක නැහැ. නමුත් සමහර සිදුවීම් තියෙනවා මං හිතන්නේ දැන් එවැනි දේවල් වලින් ගත්ත අදහසක් වෙන්නේ නැති. දැන් අපිට පේනවා කෝසල මල්ලිකාව. කෝසල මල්ලිකාව මේ බොහොම පින් දහම් කරපු කෙනෙක්. හැබැයි තමන්ගේ අති ජීවිතේ වෙච්ච යම් කිසි වැරැද්දක් තිබ්බා. මේ ගැන හිත හිතා පසුතැවි තැවි හිටියා. මරණාසන්න මොහොතේ අර අකුසලයේ බලවත් වුණා. බලවත් වෙලා මරණයටපත් වෙලා දුගතියේ වැටුණා, නිරේ ඉපදුනා දවස් 7ක්. රජ්ජුරුවෝ හිතනවා මල්ලිකා දේවි හරීම සද්ධාවන්තයි. දැන් රජ්ජුරුව වුණත් බුදුරජාන් වහන්සේ ගැන වැරදි අදහසක් ඇති වුණොත් මල්ලිකා දේවි තමයි කියන්නේ හා හා රජතුමනි ඔහොම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියලා රජ්ජුරුවන්ව නිවැරදි කරා. ඉතින් රජ්ජුරුව හිතුව බුදුරජාණන් වහන්සේගෙන්ම අහලා මම මේක දැනගන්න ඕනේ මොන දිව්‍ය ලෝකෙද ඉපදිලා ඉන්නේ. ඒකාන්තයෙන් සුගතිය ඇති කියලා ඇඳ පැලඳගෙන ආවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඈත තියා දැක්ක රජ්ජුරුව ඉන්නේ නම් මල්ලිකා දේවි ඉපදිච්ච තැන අහගත්තා. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා රජුරවන්ටත් දවස් 7ක් යනතේ මේ ගැන අහන්න අමතක වේවා කියලා. එහෙමයි. රජවරු ටිකක් භයානකයි නේ ඉතින්. එහෙමයි. බැරි වෙලාවත් මල්ලිකා දේවිය අපාය ගියා කියවන මුළු ජීවිතවණීම කුඩු කරන්නත් බැරි නෑනේ. එහෙමයි. <laughs> මොකද එහෙම දේවල් අපිට ඉතිහාසෙ වෙලා තියෙනවා. දැන් ලංකාවේ රාජසිංහ රජුරෝ තාත්තා මරලා Hindu ආගම වැළඳගෙන අන්තිමට පන්සල් ගිනි තිබ්බා. විහෙර විහාර ගිනි තිබ්බා. පොත්පත් හොය හොයා ගිනි තිබ්බා. හාමුදුරුවරු කපලා කොටලා මැරුවා. ගණින්නාන්සෙලාගේ ඉවියක් මේ රටේ ඇති වුණා. එතකොට ඒ වගේ රජවරු කියන්නේ කුපිත වුණොත් බොහොම භයානකයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඉතින් කතාබස් කරලා යනවා. ගියාට පස්සේ මතක් වෙනවා මාලිගාවට ගියාම මට මල්ලිකා දේවිය ගැන අහගන්න බැරි වුණානේ. ආයි පහුවදා එනවා. හැබැයි ආව ගමන් අරක අමතක වෙනවා. අද වගේ දුරකථන නොතිබුණ නිසා අපි දුරකථන එහෙම හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට කොහොම හරි දවස් 7ක්ම අමතක වෙලා 8 වෙනි දවසේ මතක තියාගෙන ඇවිල්ලා ඇහුවා. අහපු වෙලාවේ බුදුරජාන් වහන්සේ වදා රජතුමනි දැන් දිව්‍ය දෙව්ලෝ ඉපදිලා දිව්‍ය ලෝක ඉපදිලා කියෝ. ඒ වෙනකොට දවස් 7න් අර අකුසලයේ ගෙවිලා ඉවර වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනා. එතකොට දැන් දිව්‍ය ලෝකේ ඒ කතාව හරි. අර කලින් දවස් කීපය ගැන රජුරවන්ට කිව්වේ නෑ. හැබැයි සංඝයා එකතු කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ ගැන විස්තරයක් කරපු දේශනාවක් ධම්මපදයේ තියෙනවා. එතකොට අපිට පේනවා දැන් මේ වගේ අර දින හතක් අර අපාය ඉපදිලා ඊට පස්සේ සුගතියගේ සිදුවීමක් තියෙනවා. ඒ වගේම තව ඔය තියෙනවා මේ දේශනා අධ්‍යයනය කරගෙන යනකොට ධම්මපදයේ මේක සිදුවීමක් තියෙනවා මේ තිස්ස කියලා හාමුදුරුව කෙනෙක් සිවුරකට අසාමාන්‍ය ආසාවෙන් ඉඳලා මැරුණා. ඒ හාමුදුරුව පැවිදි වෙලා අලුතෙම තමන්ගේ හිතවත් ඥාතීන් යාළු මිත්‍රෝ එකතු වෙලා වස් ආරාධනයක් කරා. ඉතින් මේ හාමුදුරුවෝ පළවෙනි වස් කාලේ දැන් වස් සමාදන් වෙලා බොහොම සීලවන්තයි. හැබැයි තාම හිත දියුණු කරගෙන ලොකු දෙයක් අවබෝධ කරගෙන නැහැ. පැවිදි වෙච්ච අලුත. ඉස්සරලාම වස් ඉවර වෙනකොට Tamanට හොඳ රෙද්දකින් දැන් කට්ටි එකතු වෙලා සිවුරක් කරන්න දුන්න ඔබ වහන්සේට මේ චීවරයක්. කටින චීවරයකට. ඒ උන්වහන්සේ මොකද කරේ මේ රෙද්ද අරගෙන ගිහිල්ලා තමන්ගේම නැගණියට දුන්න නැගණිය මට මෙන්න මේ විදිහේ ලස්සන සිවුරක් මේකෙන් කරලා දෙන්න කියලා. ඉතින් අර නැගණිය මොකද කරේ ලස්සනට සිවුරක් හදලා උන්වහන්සේට මේ සිවුර දුන්නට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා මේක පඳු ගහලා අර දාන තැන ලී එක දාලා ඉවර වෙලා මේ දිහා බලාගෙන කල්පනා කරනවා දැන් හෙට වෙනකොට පඳු ටික හොඳට අල්ලලා හිටියේ ඊට පස්සේ මං හෙට මේ සිවුර අඳිනවා මේ සිවුර ඇඳහම මං හොඳට හැඩට හිටියේ ඉතින් ඔහොමත් හිතෙනවනේ ඉතින් තාම මේ මාර්ගඵල අවබෝධ කරලා දියුණු කරගත්ත කෙනෙක් නෙමෙයිනේ හරියට අලුත් ඇඳුමක් ඔව් අලුත් සාමාන්‍ය මිනිස්සෙගේ ස්වභාවය ඒකනේ අලුත් ඇඳුමක් හම්බුනහම අඳිනවා ගේ ඇතුලේ ඇවිදිනවා ආයි කණ්ණාඩිය ළඟට යනවා ඒ ඒ මානසිකත්වයනේ ඉතින් උන්වහන්සේ මේ සිවුර ගැනම හිතාගෙන නිදාගත්ත හෙට උදේ මේක වේලිලා පඳු ටික අල්ලලා තිබ්බහම මම මේ සිවුර ඇඳගෙන පින්ඩ පාත යනවා. අපේ හැමදෙර මේ කටර චීවරේනේ. කටින් තමන්ට හම්බෙච්ච සිවුර. එතකොට වස් සමාදන් වෙලා අවසන් වුණාට පස්සේ තමන්ට දීපු රෙද්දෙන් මහගත්ත සිවුර. එතකොට උන්වහන්සේ රාත්‍රී මේ ගැනම හිත හිත එදා රාත්‍රී මාරාන්තික බඩේ අමාරුවක් හැදුනා. එහෙමයි. උන්වහන්සේට මේක උස්සන්න වෙනකොටත් අර සිවුර ගැන තමයි මරණ මංචකේ හිතට ආවේ. මරණයටපත් වෙලා අර සිවුරේ මැක්කෙක් වෙලා ඉපදුනා. මේක තියෙන ධම්මපදේ. චුතිසිත අපේ. ඕ බලන්න මරණ මංචකේ බලවත් උනේ අර සිවුර ගැන තිබ්බ අසාමාන්‍ය ආසාව. එතකොට දැන් සාමාන්‍ය ක්‍රමේ තමයි වික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ උපස්ථායකෙක් උන්වහන්සේගේ ඒ කටයුතු කරන්න අප උපස්ථාන කරන්න උපස්ථායකෙක් හිටියොත් උන්වහන්සේට අර හාමුදුරන්ගේ සිවුරු පිරිකර ටික අයිති වෙනවා. එහෙම කවුරුත් හිටියේ නැත්නම් සංඝයා පොදුවේ අර ටික පොයි සීමාවකට එකතු වෙලා කැමති අය සිවුරු අඩුපාඩුවයි සිවුරු ගන්නවා. මේ විදිහට බෙදා හදාගෙන වැඩිපුර තියෙන ටික ගබඩාවකට යවනවා. එහෙමයි. දැන් මේ තිස හාමුදුරුවන්ගේ කටයුතු අවසන් කරලා ගිහිලා ආදාහනය කරලා ඉවර කරලා භික්ෂුන් වහන්සේලා මේ සිවුරු ගන්න හදනකොට බුදුරජාණන් වහන්සේට දිවස් නුවණ තියෙන උන්වහන්සේට පුංචි සතෙක් වුණත් හිතන දේ කතා කරන දේ දෙවියන් බ්‍රහ්මයන් කියන දේ පවා දිවසින් ඇහෙනවා. දිබ්බ සෝත උන්වහන්සේගේ කන සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය දෙයක්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ඇහෙනවා කෙනෙක් විලාප දෙනවා මගේ සිවුර ගන්න එපා මේක මගේ සිවුර මගේ සිවුර කියලා විලාප දීගෙන එහා මෙහා දුවනවා. උන්වහන්සේ බලනකොට අර සිවුර දිගේ මැක්කෙක් දුවනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඉක්මනට සංඝයා රැස් කළ දැනුම් දුන්නා මහණෙනි දින 7ක් යනතෙක් තිස්ස හාමුදුරන්ගේ සිවුරු පිරිකර කවුරුත් ගන්න එපා ඒවා හේම තියලා තියන්න කිව්වා දවස් 7ක් ඊට පස්සේ දින 7 අවසන් වුණාට පස්සේ 8 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් හැමෝම වෙනද විදිහට අර සිවුරු පිරිකර බෙදා ගන්න අවසරයි ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි ස්වාමීනි තිස්ස හාමුදුරන් විතරක් අලුත් නීතියක් ඇයි මේ දවස් 7ක් යනතෙක් ඒ සිවුරු පිරිකර ගන්න එපා කීවේ අන්න එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි තිස්ස භික්ෂුවට මරණ මංචකයේ සිවුර ගැන ඇතිවෙච්ච අසාමාන්‍ය ආසාවත් එක්ක ඒ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදුනා කියලා දින හතක්. හැබැයි මේ දැන් මැක්කෙක් කියන්නේ මහා මේ අවුරුදු ගණන් ආවිස තියෙන සතෙක් නෙමෙයිනේ. එතකොට මේ දවස් 7 අවසන් වෙනකොට ඒකේනා මරණයට පත් වෙනකොට කරගත්ත සීලාදී ගුණ ධර්ම වල පින මතුවෙනවා. හැබැයි බැරි වෙලාවත් මේ සිවුර කවුරු හරි අයිති කරගත්තා නම් මගේ සිවුර ගත්තා කියන තරහෙන් මැරිලා දුගතිය යන්න ඉඩ තිබ්බා කියෝ. අන්න ඒක වළක්වන්නයි කිව සිවුර ගන්න එපා කිව්වේ. හැබැයි මේ වෙනකොට ඒ මැක්කාර සිවුරේ මරණයටපත් වෙලා දැන් දෙව්ලොව පහළ වුණා කියෝ. එතකොට බලන්න එවැනි සිදුවීම් වලින් අර දින 7ක් වගේ කාලයක් ගැන එහෙම සිදුවීම් කීපයක් තියෙනවා. ඔන්න ඔය වගේ අදහස් නිසාද මං හිතන්නේ මේ දවස් 7ක් යනතෙක් දැන් අපේ නැවැරදි අදහසකුත් තියෙනවා මේ දින හතක් යනකම් මේ මැරිච්ච කෙනා උපතකට යන්නේ නැතුව මේ ගෙයි සීමාවේ ඉඩමේ මේ පාවි පාවි ඉන්නවා ඊට පස්සේ තමයි යන්නේ එහෙම අදහසකුත් තියෙනවානේ ඇත්තටම ඒකේ තුල නම් ධර්මානුකූලව අපිට ඒ තරම්ම මොකද විශ්වාස කරන්න බැරි දේශනාවේ තියෙනවා දැන් නිරේ යන්න නම් කර්මය හැදුනේ යථාබතන් නික්කිට්තෝ ඒවන් නිරේ කියන ඔළුවේ තියාගෙන ගිය බරක් එක පාට මෙහෙම දාලා බිමට වැටෙන්න යන කාලේ වගේ හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ මෙහෙම මැරෙනකොට සැනින් නිරේ පහළ වෙනවා කියනවා. එහෙමයි. දැන් දවස් හතක් යන්නේ නැහැ බරක් බිමට වැටෙන්නේ. එතකොට චිත්තක්ෂණයක වෙනසක් තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක යන කෙනා ගැනත් තියෙන්නේ යථාබතන් නික්කිට්තෝ එවන් සග්ගේ. හරියට ඔළුවේ තිබ්බ බරක් බිම වැටෙනවා වගේ මෙහෙන් මැරෙනකොටම මෙහෙන් චුත වෙනකොට ප්‍රතිසන්දි චිත්තේ දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. එතකොට මේ වගේ දිව්‍ය ලෝක යන අය, බ්‍රහ්ම ලෝක යන අය, ඊළඟට අපායවල වල යන අය සැනින්ම උපත කරා යනවා. එහෙමයි. නමුත් බොහෝ වෙලාවට ඔය සුදුසු මව් කුසක් ලැබෙනකන් Tamanට යම් කිසි ආත්මයක් තුල සැරිසරන ස්වභාවයක් තියෙනවා. හැබැයි එතන ඒකත් උපතක් නැතුව දැන් සමහරු හිතන්නේ මේ ගන්ධබ්බ කියලා කියන්නේ මේක මේ හිත විතරක් මනෝ මේ කයක් හොයාගෙන සැරිසරන අන්න එවැනි අදහසක් ඒක වැරදි. මොකද බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා රූපේන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංස්කාරවලින්තර තනියෙන් විඥානයක් පවතින්නේ නැහැ. විඥානය යම් තැනක තියෙනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පංච උපාදානස්කන්ධයක් හැටියට. එහෙමනම් එතන තියෙන්නේ සත්‍යේ. මව් කුසක් ලැබෙනකන් සැරිසරන යම් කිසි සත්‍යයක් හැටියට ඔහු සුදුසු මව් කුස ලැබෙනකන් සැරිසරමින් ඉන්න අවස්ථාවක් ගැන අපිට මේ දේශනාවලින් යම් විස්තරයක් කරගන්න පුළුවන්. අපේ හැමෝටම එතකොට මේ ගන්ධබ්බේ කියලා හඳුන්වන්නේ කුමක් අර්ථයක්? ඔව් ඇත්තෙම දැන් එතන ওই ගන්ධබ්බ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ওই දීඝනිකායේ තියෙනවා මහා ප්‍රධාන සූත්‍රය. එතන බුදුරජාණන් වහන්සේ ඇත්තෙම ගන්ධබ්බය කියලා එතන තියෙන පංච උපාදානස්කන්ධයට. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආනන්ද හාමුදුරට ආනන්දේ දෙමව්පියන්ගේ එකතු වීමක් වෙන්න ඕනේ. මේ දෙමව්පිය පවා සරු පියෙක් වෙන්න ඕනේ. ඊළඟට සරු දෙමව්පිය වෙන්න ඕනේ. ඊළඟට අම්මා ඒ ඔසබ් වෙන කාන්තාවක් වෙලා નિયમિત දිනවල ඒ දෙන්නගේ එකතු වීමත් එක්ක කලලයක් හට ගන්නවා. එතකොට මේ කලලයට බාහිරින් ගන්ධබ්බෙක් පැමිණෙන්න ඕන කියනවා. එහෙම ආවේ නැත්නම් ආ ඒ තුල නාම රූප වැඩිවීමක් සිද්ධ වෙනවද කියලා අහනවා. ආනන්දහන්ත කියන නොහිතම්බන්තේ ස්වාමීනි එතනින් එහාට අර සකස් වෙච්ච දෙන්නගේ එකතු වීමෙන් සකස් වෙච්ච කලලේ වැඩිවීමක් වෙන්නේ නැහැ කියනවා. නාම රූප හැටියට ඒක වැඩෙන්න නම් විඥානයක් ඇවිල්ලා බැස ගන්න ඕන කියනවා. එතන විඥානේ විස්තර කරන්නේ ගන්ධබ්බේක ඇවිල්ලා බැසගත යුතුයි කියලා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ බලන්න මේවා තියෙන විස්තර බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනන්ද දැන් ওই දෙමව්පියන්ගේ එකතු වීමෙන් යම් කලලයක් හැදිලා බාහිරින් ආපු ගන්ධබ්බයක් ඇවිල්ලා මේ තුල බැසගත්තට පස්සේ විඥානයක් බැස්සට පස්සේ කලලේ තුල වැඩෙන්නේ නාම රූප. විඥානපච්චය නාම රූපන්නේ. ඒතොර නාම රූප හැටියට වැඩිගෙන යනවා ආයතන හයක්. නාම රූපච්චය සලආයතන. ආයතන හයක් දැන් පොඩි දරුවෙක් අර කලලේ මුල් කරගෙන හැදෙනවා. මෙහෙම හැදීගෙන ගිහිල්ලා මාස දෙකක් තුනක් ගිහිල්ලා අර විඥානේ මේ කලලේ අතහැරලා බහැරට යනවා. එහෙමයි. එතකොට විඥානේ යම් හේතුවක් නිසා අර මේ ශරීරය අතහැරලා මව කුස අතහැරලා විඥානේ බැහැර වුණොත් ආනන්ද ඒ වෙලාවේ ඉඳන් අර නාම රූපයන්ගේ වැඩිමක් සිද්ධ වෙනවා දහනවා. නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි කියලා. එතකොට තමයි එක මාසින් දෙකකින් තුනෙන් ගබ්සා වෙලා යන්නේ. අර විඥානේ බැහැරට යනවා යන්නේ. එතනින් එහාට මොකද විඥානේ නාම රූපයන් අල්ලගෙන තියෙන තාක්කල් තමයි නාම රූප වැඩිලා ආයතන හයක් හැටියට දරුවා හැදෙන්නේ. එහෙම නැතුව දැන් සමහර අය ඉන්නවනේ මව් කුසට පෙර පිනක් නිසා මව් කුසට ඇදිලා එනවා. හැබැයි මනුස්ස ජීවිතේ උපදින්න තරම් පින නැහැ. මව් කුසීම මාසින් දෙකෙන් තුනෙන් අර පින ගෙවිලා ඉවර වෙනකොට එතනින් චුත වෙලා ආය අපාය වල වලට හරි කොහෙට හරි ඇදිලා යනවා. ඒ නිසා අපිට පේනවා මව් කුසවල වලම කී ලක්ෂයක් අවුරුද්දකට ලෝකෙ මිනිස්සු මැරෙනවාද? අන්න ඒ නිසා මේ විග්‍රහයන් ඇත්තෙන්ම අපිට මේ ලෝකයේ මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය හොඳට අධ්‍යයනය කරනවා නම් ආයි අපිට 아무තු විද්‍යාවල් ඕනේ මේවා ගැන ඉගෙන ගන්න. උද්දුම විස්තරයක් බුද්ධ දේශනාවල ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මව කුසට එතන ගන්ධබ්බේක් එනවා කියන විස්තරය අපිට පැහැදිලිව පේනවා. එතන තියෙන කෙලින්ම පංච උපාදානස්කන්ධයක්මයි මව කුසට ඇවිල්ලා බැසගන්නේ. එහෙමයි. අපේ හැමදෙරේ සමස්තයක් විදිහට ගත්තාම අපිට දක්නට ලැබෙන සුලභවම මේ බොහෝ දිනා කියන කතාවක්, ඒ කියන්නේ බොහෝ දිනා අතර තියෙන පොඩි පොඩි ගැටලු සහගත අවස්ථාවක්, අරුබුදයක්. දැන් කෙනෙකු මිය ගියාට පස්සේ මේ හත් දවස් ඉදානේ දෙනවා නම් මේ හත් දවස් ගණින මිම්ම කොහොමද මේ ගණින සංඛ්‍යාත්මකව ගණින්නේ කොහොමද සමහරු මෙතෙන්දී අදහස් කරනවා පණ තියෙන දිනේ සිට තමයි ඔහු මිය ගියා නම් අද අද පණ තිබුණු දිනේද අද දවසත් ගණන් ගන්නවා කියලා එහෙම නැත්නම් සමහරුන්ගේ විශ්වාසය දෙන ඊට පසු දින කියලා ඔන්න වගේ මත දෙකක් තියෙනවා අපේ හාමුදුරනේ මේ සම්බන්ධවත් මට හිතෙනවා දැනුවත් කරොත් බොහොම වැදගත් වෙනවා කියලා ඔව් ඇත්තෙන්ම ධර්මයේ තියෙන්නේ දැන් ඔය 7 දවසද 6 වෙනි දවසද 8 වෙනි දවසද දිනේ නම් අපිට කිසිම වැදගත්කමක් නැහැ. අපි යම් වෙලාවක පිනක් කරනවා නම් රෑ 12ට හරි කමක් නැහැ. පිනක් කරනවා නම් ඒ පිනේ විපාකේ Tamanට ලැබෙනවා. අන්න ඒකයි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පිනවා මහණෙනි යමෙක් යම් උදෑසනක සිල් රකින්නවා නම් උදේ පාන්දර නැගිටලා භාවනා කරනවා නම් යම් උදෑසනක දානයක් දෙනවා නම් තමන්ගේ ජීවිතේට ඒක මහත්ඵලයි මහානිසංසයි කියන ඒක තමයි කියන තමන්ගේ ජීවිතේ පුණ්‍යවන්ත මොහොත. තමන්ගේ ජීවිතේ සුබ මූර්තිය කියලා පෙන්වනවා. සුබ මොහොත පුණ්‍යවන්ත මොහොත ජීවිතේට පින් රැස් වෙන වෙලාව තමයි කියන තමන් පින් කරන වෙලාව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් යම් දහවලක දාන සීල භාවනාවල යෙදෙනවා නම් පින්දහම් කරනවා නම් අන්නේ දහවල යාගේ ජීවිතේ පුණ්‍යවන්ත දහවලක් කියන සුබ මූර්තියක් සුබ මොහොතක් හැටියට පෙන්වනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ යම් කිසි හවස් සරුවක යම් රාත්‍රියක යමෙක් සීලාදී ගුණධර්ම වඩනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් බණ භාවනා කරනවා නම් පින් කරනවා නම් ඒ රාත්‍රී කෙනාගේ ජීවිතේ පුණ්‍යවන්ත රාත්‍රියක් පුණ්‍යවන්ත මොහොතක් සුබ මූර්තියක් කියලා පෙන්වනවා. එතකොට අපි දැන් අපි මේ වෙලාවල් හැටියට හදාගෙන මේ වෙලාව හොඳ නැහැ මේ වෙලාවේ ඒවට ඉදෙන වෙලාව නෙමෙයි කියලා අපි මේ වෙලාවල් හදාගත්තට ඕනෑම වෙලාවක රෑ 12ට හරි කමක් නැහැ මේ කෙනෙක් බණ භාවනාවක් කරනවා නම් ඒකේ ප්‍රතිඵලය Tamanට එනවා චේතනාවත් එක්ක පින. ඒ නිසා මේ මේකෙන් මම හිතන්නේ අපි හරියටම මේ දින 7 ඒක එක එක පුද්ගලයන්ගේ මතවාදත් එක්ක ගොඩ නැගිච්ච සමහරු කියන්න පුළුවන් මැරෙන්න කලින් තිබ්බ දවසේ ඉඳන් තමයි දින හත ගණන් කරන්න ඕනේ. නෑ හුස්ම ගියාට පස්සේ හරියට 12න් පස්සේද හුස්ම ගියේ. එහෙමනම් පහවදාට තමයි දින හත එන්න ඕනේ. ඒක එක එක්කෙනාගේ මතයක්. නමුත් ඒ තුල ධර්මානුකූල සත්‍යයක් නම් ඇත්තෙම නෑ. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ ඔබ 7 වෙනි දවසින්ද 8 වෙනි දවසින්ද 10 වෙනි දවසින්ද කවදා හරි පිනක් කරනවා නම් ඒ වෙලාව තමයි ඔබේ ජීවිතයට ලැබෙන පුණ්‍යවන්ත මොහොත. දැන් අපි ගමු දැන් නොනගතය කියලා තියෙනවා ඒ නොනගතය ගැන අපි කතා කරන්න ඒක නැගතක් නැති මේ එහෙම වෙලාවක් හැබැයි ඒ වෙලාව කෙනෙක් දානයක් දුන්නොත් ඒක පිනයි ආනිසංස නැද්ද ඒක තමන්ට ලැබෙනවා ඒ නිසා ඔබ මොන්න එපාම කරපු වෙලාවක් වුණත් අපි ගමු මේක බොහොම භයානකම මොහොත කියලා කවුරු හරි කිව්වා කියලා. ඒ වෙලාවේ ඔබට පුළුවන් නම් දානයක් දෙන්න පිනක් කරන්න භාවනාවක් කරන්න. ඒක තමයි ඔබේ ජීවිතයේ තියෙන වාසනාවන්ත මොහොත. අන්න ඒ නිසා අපිට වැදගත් වෙන්නේ ඒක මේ අර වෙලාවට වඩා નિયમિત දිනේට වඩා අපි හැම වෙලාවෙම පිනක් කරන්න පෙළඹෙනවා නම් ඒ පිනේ විපාකය අපිට ලැබෙන්නේ. හැබැයි ඉතින් එක අතකින් යම් කිසි වැදගත් මේක අර අපිට ධර්මානුකූල ඔප්පු කරා මේකේ සත්‍යයක් හොයන්න බැරි වුණා මේක යම් හොඳක් තියෙනවා. හත් දවසෙන් කළ යුතුයි කියන නිසා ඒක හරි කරනවා. නැත්නම් ඒකත් මග හරිනවා. සම්මුතියක් වෙලා තිනවා ඒක සම්මුතියක් නිසා ගමට මූණ දෙන්න හරියපෑ. ඊට පස්සේ ගමේ මිනිස්සු කියනෝනේ අන්න ජීවත් වෙලා ඉන්නකන් සැලකුවෙත් නෑ අර මිනිස්සුන්ට මැරුණට පස්සේ මුන් දානයක් දුන්නෙත් නෑ. පේනව නේද කී කී ගමේ මිනිස්සු හරි ඔක කියනෝනේ. ඉතින් අර ලෝක ලැජ්ජාවෙන් හරි වැහෙන්න කොහොම හරි දානයක් හරි දීලා පින් ටිකක් හරි මිය පරලෝ ගිය කෙනාට හරි අනුමෝදන් කරනෝනේ. අන්න ඒ නිසා මං හිතන්නේ ඒකේ හොඳක් තියෙනවා. එහෙම නැති වුණා නම් බොහෝ හෝ වෙලාවට මැරුණට පස්සේ එහෙම උක අමතක කරලා දානවා. ඉතින් ඇත්තෙම අපිට පේනවා දැන් ඔය ඔය උණුසුම තියෙන්නේ මැරිච්ච අලුත විතරනේ. එහෙමයි. පළ ඔය හත් දවසේක කොහොම හරි කරා. තුන් මාසෙකත් ඉතින් ලෑස්ති වෙලා කරනවා. මොකද ගමේ අයත් ඔක්කොම දන්නවනේ තුන් මාසේ. එහෙමයි. ඒක කියන්නේ ඊළඟට ඉතින් අවුරුද්දෙන් ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඊළඟ පරම්පරාව එනකොට මැරි චාච්චිලා සීලාගේ නම් දන්නෙත් නැහැ පොඩියෝ. එහෙමයි. ඒක අමතකයි. දැන් අපි බලන්න හොඳට පින් දෙනකොට ওই ලොකු පිනක් කරත් පින් දෙන වෙලාවට මතකේ තියෙන්නේ මේ අවුරුදු දෙක තුනක් වගේ පොඩි කාලයක් ඇතුළත මිය පරලෝකීය ඥාතීන් දෙතුන් දෙනෙක්ගේ නම් විතරයි. එතකොට කාලයක් යනකොට ඒ අය තමන්ගේ මතකයෙන් මැකිලා යනවා, ඈත් වෙලා යනවා. ඒ නිසා අර ළඟ ළඟ හරි ඒ උණුසුමේ හරි මේ කරන දේ දිනයක් තියාගෙන හරි කරනවා නම් හොඳ දෙයක් මං හිතන්නේ ඒක ඊට වඩා වැදගත්. පින් කරන්නට නොනගතේ හෝ වේවා රාහු කාලේ හෝ වේවා ග්‍රහ යුද්ධයක් ඇති වෙලා හෝවා දවාල උදෑසන එහෙම නැත්නම් රාත්‍රී හෝ වේවා කියලා එතන කිසිදු ගැටලුවක් නැහැ පිනට හැම අවස්ථාවෙදීම අවස්ථාව තිබෙනවා ඕනම වෙලාවේ පින් කිරීමට වෙලාවක් කලාවක් කිසිම දෙයක් නැහැ ඕනම මොහොතක ඒ පින අනුමෝදන් කිරීමට හැකියාව තිබෙනවා කියලා ඔබට පැහැදිලි. යනු මේ දින හතක් කියන අර්ථය අපි සම්මුතියක් වශයෙන් රැගෙන ආවට මේක දහමත් එක්ක ගත්තොත් එමේ කිසිදු ආකාරයක විශේෂත්වයක් නැති බව තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතනදී පවසා සිටියේ. ඉතින් එහෙනම් අපි මද විරාමයකට දැන් මේ මොහොතේදී ගිහින් නැවතත් සූදානම් වෙනවා ඔබත් සමග කළුවරේලි වැඩසටහන මේ කතිකාවත සමග ඒකාත්මික වීමට. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබත් සමග අපි ඒකාත්මික වෙන්නේ කළුවර එළිය වැඩසටහන තුලින්. ඉතින් අපේ හැමෝටම මේ බොහෝ වෙලාවට දක්න ලැබෙන දෙයක් තමයි අපිට මේ අසන්නට ලැබෙනවා මේ මියගිය අපේ තාත්තා නැත්නම් අම්මා නැත්නම් සීයා ආච්චි නැත්නම් සහෝදරයා සහෝදරිය මේ හත් දවසේ දාන්නේ ලඟ වෙනකොට සිහිනෙන් දකිනවා පවුල කෙනෙක් හරි කවුරු හරි. ඒවට මොනවා හෝ දෙයක් කියනවා නැත්නම් යම්කිසි ආකාරයකට ඉන්නවා. සමහරු කියන බොහොම කිලුටු වස්ත්‍ර වලින් සැරසිලා ඉන්නවා. සමහරු කියන බොහොම ඉතාමත් හොඳ පිරිසිදු ඇඳුමින් සැරසිලා ඉන්නවා කියලා. ඒ වගේම සමත් සමහරෙක් කියනවා යම්කිසි ආකාරයක තිබුණු විදිහට වස්ත්‍ර එහෙම නැත්නම් ශාරීරික අංග ලක්ෂණ තිබුණු අනුව යම් කිසි ආකාරයක දුක හිතෙනවා එහෙම නැත්නම් බොහොම සතුටු හිතෙනවා මෙන්න මේ වගේ බොහෝ වෙලාවට අදහස් දක්න ලැබෙන අපිට නිතර දෙවිල මේ සමාජය තුල අපි හැමෝටම කොහොමද එහෙම දැන් මේ හත් දවසේ දාණයට පෙර එහෙම වෙන්නේ මේක හත් දවසේ තරන්නේ අපි හැමෝටම තෙම්මාසේ දාණය තෙමස් දාණය එහෙම නැත්නම් අවුරුද්දේ දාණය ලං වෙනකොට කියනවා අහමදාම් මේ දාණය ලං වෙනකොට මේ පවුලේ කෙනෙක් කවුරු හරි හීනෙන් දකින්න අපේ තාත්තව නැත්නම් අම්මව කියලා හැමෝටම මේ පිළිබඳව මොකද්ද සැබෑ සත්‍ය වෙන්නේ ඕ ඇත්තෙන්ම දැන් හීනවල නම් අපිට අර්ථයක් හරියට හොයන්න බෑ. ඒක පැහැදිලිවම බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සිහිනේට අර්ථ තුනක් දක්වනවා. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ මුලාවයි කියනවා. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බවයි කියනවා. සිහිනේ කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියනවා. එතකොට ඵලයක් නෑ කියන ඵල රහිතයි කියන සිහින. ඊළඟට මුලාවක් කියනවා සිහින කියලා කියන්නේ. ඊළඟට වඳ බව කියනවා. එතකොට මේ වගේ කරුණු තුනකින් සිහිනේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා අග්ගිකා ඔය මේ ආදිත්ත පරයය සූත්‍රය. මේකෙදි බුදුරජාණන් වහන්සේ දැන් පැහැදිලිව පෙන්නනවා දැන් අපි ගමු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බොහොම සද්ධාවෙන් පැවිදි වුණා. එහෙමයි. පැවිදි වෙලා උන්වහන්සේ බණ භාවනා කරගෙන ගිහිලා දවසක් නිදාගත්තට පස්සේ උන්වහන්සේ රාත්‍රියේ හීනෙන් දැක්කා තමන්ගේ ගිහි කාලේ බිරිඳත් එක්ක අර කාමසේවණේ දෙන ආකාරයක් හීනෙන් දැක්කා. ඒක සිහිනයක්. මේ හාමුදුරුවන්ට නැකිට වුණාට පස්සේ එකපාරට හිතුණා මගේ භ්‍රමචර්යාව නැති වුණා නේද මම මේ මොකද්ද දැක්කේ මම ඒ ඇත්තටම එහෙම දෙයක් කරා වගේ දෙයක් මං හීනෙන් දැක්කා නේද කියලා උන්වහන්සේ බොහොම කම්පාවටපත් වෙලා සිවුරු වැරලා යන කල්පනා කරා වැඩක් නෑ මගේ සීලය ඉවර වුණා මං සිවුරු ඇල්ලා යනවා කියලා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ කැඳවලා ඉවරලා කියනවා මහණෙනි හීනෙන් එහෙම දෙයක් දැක්කා කියලා ඒකෙන් අකුසලයක් වෙන්නේ නෑ කියනවා. සිහිනේ කියන්නේ ජීවිතේ මුලාවක් කියලා. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බව. දැන් හීනෙන් කොච්චර මිනිස්සු හොරකම් කරනවා දකින්න හීනේ හොරෙද්ද? හීනේ මිනි මරනවා දකින්න. එතකොට මිනි මරුවෙක් වෙනවද? එතකොට මේ වගේ සමහරුන්ගේ සැබෑ ජීවිතයේ සමහරුන්ට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල් ඕවා හිතේ තනියෙන් කල්පනා කර කර ඉඳලා ඉඳලා සමහරට පසුත ඇවිලා තැවිලා මේවා අමුතුම විදියට විකෘති විදියට හීන හැටියට පේනවා. නිදාගත්තට පස්සේ. එතකොට මේ සිහිනවල අර්ථය හොයන්න ගියොත් බොහෝ වෙලාවට අපි මුලාවල් වලටපත් වෙනවා. ඒ නිසා සිහිනේ කියන්නේ වඳයි කියනවා. මොකද ඒකට හේතුව විපාක ශක්තියක් නැහැ. අපි නැගිටලා ඉන්නකොට හොඳ සිහියෙන් ඉන්නකොට අවදියෙන් ඉන්නකොට අපි යමක් කියනවද, හිතනවද, කරනවද, මේ හැම වෙලාවෙම විපාක පිණිස කර්මයක් හැදෙනවා. එහෙමයි. චේතනාවනේ කර්මයේ බවට පත් වෙන්නේ. හැබැයි හීනෙන් පේන කියන ඒ දකින දේවල් වල සිහිනවලදී විපාක ශක්තිය වඳයි කියන විපාකයක් ලැබෙන්නේ නැහැ කියන. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ හැබැයි පෙන්නනවා මහණෙනි භාවනා වඩලා සතර සතිපට්ඨානෙ හිත පිහිටවාගෙන හොඳ සිහියෙන් නිදාගත්තොත් අර වගේ හීන පේන්නෙත් නෑ කියන. ඒ නිසා තමයි දැන් ওই මෛත්‍රී ආනිසංස හැටියට පෙන්නනවනේ. මෛත්‍රී වඩන කෙනාට සුඛං සූපති සැපසේ නිින්ද යනවා. සුඛං පටිබුඤ්ජති සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පෞකාර හීන පේන්නේ නැහැ කියන මෛත්‍රී වඩන කෙනාට. එතකොට බලන්න ආනිසංස ඔක්කොම අර හිත තැම්පත් වෙනකොට හිතේ අර ඇති වෙන දේවල් බොහෝ වෙලාවට නැති වෙලා යනවා. හැබැයි සමහර දේවල් තියෙනවා දැන් සිහිනත් එක්ක සමහර වෙලාවට Tamanට දේවතාවුරු වගේ අයගෙන් පණවිඩ ලබා දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පෙර නිමිති වගේ. පෙර නිමිති වගේ පේන අවස්ථා තියෙනවා. සමහරවිට Tamanට උදව්පකාර කරන අපි ගමු Taman හොඳට ධර්මයේ හැසිරෙන කෙනෙක් නා. ඔබට යම් කිසි අනතුරක් කරදරයක් මොකක් හරි ඔබට විරුද්ධ යම් කුමන්ත්‍රණයක් කොහේ හරි ක්‍රියාත්මක වෙනවා නම් ඔබට උදව්පකාර කරන ඉෂ්ට දේවතාවරු ආරක්ෂක දේවතාවරු වගේ ඉන්නවා නම් බොහෝ වෙලාවට ඒවා පෙර යම් යම් නිමිති මාර්ගයෙන් කියනවා පෙන්වනවා ඒක ඔබව මග හරවනවා එහෙම ක්‍රම තියෙන්න පුළුවන් ඊළඟට සමහර වෙලාවට ඥාතීන් අතරත් අර පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් ඉන්නවා හැබැයි ඔවුන්ට පින් ලැබෙන්නේ නැහැ ඒ අය නොඑක් විදිය උපක්‍රම යොදනවා මේක දැනුම් දෙන්න. දැන් අපිට පේනෝනේ අර බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිස පින් නොලැබෙනකොට මොකද කරේ? ගබඩාවල් වල බඩු හොලවනවා, දොරවල් වලට ගහනවා, අඩිසත් දැහෙන්න සලස්සනවා. එදා බිම්බිසාර රජුරුවන් රැලි වෙනකන් නිදා ගන්න දුන්නේ නැහැ. රජුරුව බියෙන් තැතිගත්. ඇයි මේ මට මම මේ තරම් පිනක් කරලා වේල්වනාරාමේ සංඝ සතු කරලා පූජා කරපු දවසේ මට රැලි වෙනකන් මොකද්ද මේ වෙච්ච කරදරේ? පසුවදා බුදුරජාණන් වහන්සේට කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබෙන් පින් ගන්න බලාගෙන හිටිය සංසාරික ඥාති පිරිසක් පින් නොලැබීම නිසා කලබලයටපත් වෙලා ඔබට ඒ දැන්නුවා කියනවා. එතකොට අපිට පේනවා Tamanට මට පිනක් හරි අනුමෝදන් කරන්න කියලා යම්කිසි ඔවුන් අර ඔවුන්ට මිනිස්සෙක් වගේ ඉස්සරහට ඇවිල්ලා පේන්න කියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් අර වගේ යම් යම් උපක්‍රම යොදලා පෙනී ඉන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා යම්කිසි අඟවනවා මේ අපි ඉන්නවා අපිට පින් ටිකක් හරි දෙන්න කියලා. ඒ වගේ සමහර ලාවට හීනෙන් උනත් කලාතුරකින් පේන්න පුළුවන්. හැබැයි මේ බොහෝ දෙනෙක් බොරු කියනවා. අන්න ඒ නිසා අපිට ඕවා හරියට විශ්වාස කරන්න බෑ. දැන් සමහරු මේ අර දැන් අපි ගමු ඇත්තටම අවංක මානසිකව ගත්තාම බොහෝ වෙලාවට දෙමව්පියෝ ගැන ඒ දරුවෝ දන්නවා දෙමව්පියෝ ජීවත් වෙච්ච රටාව. අපේ දෙමව්පියන්ගේ මේ වගේ චරිතයේ පැත්ත ගත්තත් ඒ අය හරියට ධර්මයක් වැඩුවේ නැහැ. හරියට ධර්මයක හැසිරුන්නේ හරි මසුරුයි ලෝභයි මේ වගේ ජීවත් උනේ කියලා ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. හැබැයි අර මලගෙදරට එන අයට ඥාතීන්ට හිතවතුන්ට ඔවුන් කැමතිනේ අපේ දෙමව්පිය දුගතිය ඇති කියලා අංකවන්නේ. ඒ නිසා සමහරලාවට කියනවා අනේ අපේ අම්මා දිව්‍යාංගනාවක් වගේ පෙනී හිටියා කියලා. අපේ තාත්තා දෙවි කෙනෙක් වගේ සැරසිලා ඊයේ හීනෙන් දැක්කා. අර හිතේ තියෙන මේ දේ සමහර වෙලාවට මිනිස්සු එක්ක ඉතින් එහෙම කියනවා. ඉතින් මේවා තුල බොහෝ වෙලාවට අර බොරුව නම් තියෙන බවට ඉතින් පේනවා. හැබැයි දැන් අපි ගමු අපේ අම්මා දෙවි කෙනෙක් වගේ හිටියා කියන. හැබැයි මිනිය වල්ලලා සතිය දෙක යනකොට මේ හත් දවසේ දාන ඉවර වෙච්ච ගමන් පිළිකන්නට යන්න බයයි. කරුවල වැටෙනකොට ගෙයි ඇවිදින්න බයයි. එතකොට දොර මුල්ල බලන්න බයයි. මේ ඇඳ අස්සට එබෙන්න බයයි. ගෙදර කාට කාට හරි ලෙඩ වුණොත් ඇඟිල්ල දික් වෙන්නේ අර දෙවියන් කියලා හිතාගත්ත අම්මට තමයි ඇඟිල්ල දික් කරන්නේ. එතකොට අපිට පේනවා තමන්ම මේ දෙවි කෙනෙක් වෙන්නේ නැති අනේ අපේ දෙමව්පියෝ මෙහෙම ඇති කියලා හිතනවා. ඒක අර අවංකව ඇති වෙන අසරණකමත් එක්ක ඇති වෙන ප්‍රාර්ථනයක්. නමුත් තමන් බොහෝ වෙලාවට තමන්ගේ හිතේ අර තියෙනවා ඔවුන් නම් සුගතියක ගිහින් නැතුව ඇති කියලා. ඒක ඔවුන්ගේ ක්‍රියාකලාප වලින් අපිට පේනවා. ඒ නිසා ඇත්තෙන්ම සිහිනවල අර්ථ හොයන්න ගියොත් බොහෝ වෙලාවට අපි නොමග යනවා. ඒ නිසා තමයි මේ අපි සිහිනේක අර්ථයක් හොයාගෙන සිහිනයක් පස්සේ ගිහින් නොමග යනවට වැඩිය හොඳම දේ තමයි බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා සිහිනේ කියන්නේ මුලාවක්. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බව. සිහිනේ කියන්නේ ඵල රහිත. ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියනවා. ඒ නිසා ඔබ කල යුතු දේ තමයි දෙමව්පිය කොහේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ Eh, තමන්ගේ දෙමව්පිය මිය පරලෝ ගියාට පස්සේ දරුවන්ගේ යුතුයකම තමයි සිංහලෝවාද සූත්‍රයේ තියෙන අනිවාර්යෙන් දෙමව්පිය වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කළ යුතුයි. ඒක යුතුයකමක් කළ යුතු දෙයක්. අන්න ඒ දේ ඔබ හරියට ඉෂ්ට කරන්න ඒ ඇරෙන්න සිහින පස්සේ ගිහිල්ලා නම් මුලාවටපත් වෙන්න එපා. එහෙමයි අපි හඳුරන්නේ. Eh, එතනදී අපි හඳුරන්නේ බොහෝ අවස්ථාවලදී මේ හත් දවසේ දාණය eh, දෙන විට මේ මත්ති මතාන්තර කියනවා පෑන් වඩන එක සුදුසු නෑ කියලා. මේ අහක ඉන්න ඥාතීන් භූත කොටස් මේ ගෙදෙට්ට වඩම්මගෙන කරදර ඇති කරගන්නව නැති කරදර ඇති කරගන්නව. ඉතින් ඒ නිසා මේ පැන් වැඩිම නන්න එපා. අනේ අපේ හාමුදුරනේ අපි පිරිකර පූජා කරන්නම් ධර්මදේශනාව පවත්වන්න දානි පිළිගන්නවන්නම් ඒ බාර ගන්න පැන් වඩන් වැඩි වෙනන් නැතුවට කමන්නේ කියලා සමහරු සමහරලාට තමන්ම ඉල්ලා සිටිනවා. ඒත් අපේ හාමුදුරනේ මේ දේ මෙහෙම කළ යුතුද නැත්නම් එහෙම නැත්නම් මේ පැන් වැඩිම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු චාරිත්‍රයක්ද? ඔව් ඇත්තෙම පැන් වැඩිම නිසා පින් ලැබෙනව නෙමෙයි. ඒක උපමාවක්. ඒ උපමා වුණත් වැරදි. ඒක පසු කාලීනව මේ ලංකාවේ බොහෝ දෙනෙකුට අර පින ලැබෙන හැටි නිකන් මනසට මෙන්න මෙහෙමයි ලැබෙන්නේ කියලා පෙන්වන්න හදාගත්ත උපක්‍රමයක්. දැන් ඕක එන්නේ අර තිරෝකුඩ සූත්‍ර ගාථාවක තියෙනවා යතාවා රිවහා පූරා පරිපූර්ණති සාගරං ඒව මේව ඊතෝ දින්නම් වේතානං උපතප්පති. ඉහළ ඉඳන් මේ ගලාගෙන ඉන්න ජලපහරවල් ගංගා ඇලදල වලට එකතු වෙලා සාගරයට යනවා. අන්න ඒ වගේ ඊළඟට විස්තර කරනවා ඉහළින් වැටෙන ජල පහරකින් පහළ තියෙන අර හිස් තැන් වතුර නැති තැන් පිරී ඉතිරීගෙන සාගරය කලා ජලය ගලාගෙන යනවා. අන්න ඒ වගේ පින් කරගත්ත කෙනෙක් තමන් කරගත්ත පින අනුමෝදන් කරනකොට පින් අඩු අයගේ ජීවිත පිනෙන් පිරීලා ඉතිරිලා යනවා කියලා. එතකොට ඕක තමයි අර තියෙන ගාථාවේ අර්ථය. එතකොට මේකේ දැන් නමුත් අද අපි මේ කරන පැන් වැඩීමෙන් කරන්නේ අපි කරන්නේ මේ වාජනයකට වතුර පුරවලා අපි කියනවා මේ ආමියා තමයි ඔන්න පින් කරගත්ත කෙනා. වතුර පිරිච්ච වාජනය. මිය පල්ලවගේ ඥාතියට උපමා කරනවා අර හිස් වාජනය. එතකොට දැන් ඔන්න වතුර පිරිච්ච වාජනේ මොකද කරන්නේ? දැන් ඥාතින් ඔක්කොම අර කල්ල ගන්නවා මේ ඔක්කොම දැන් ඔන්න පින් කරගත්ත ටික දෙනවා. තමන් කරගත්ත පින අරකට වක් කරනකොට අර භාජනයේ වතුර පිරීලා උතුරලා යනකොට හිතනවා අන්න දැන් පින මෙයාට ලැබිලා මේකෙන් මෙයාගේ ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා ගියා. නමුත් ඔය අර්ථයේ තියෙන ඔය උපමාවේ තියෙන වැරද්ද තමයි දැන් අරකේ තියෙන්නේ ඉහලින් ගලාගෙන ඉන්න ජලය. අපි ගමු උඩ දියැලකින් වැටෙන ජල පහරකින් පහළ තියෙන හිස්තැන් පිරීලා ඉතිරීගෙන ඒ ජලය ගලාගෙන යනවා. හැබැයි දියැලේ වතුර අඩු වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම උනනවා. දැන් මේ උපමාවෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ අපේ පින් අපි දෙනකොට අපේ පින් අඩු වෙනවනේ. ඇයි අර පිරිච්ච වාජනේ වතුර ටික අඩු වුණා. එහෙමනම් අපි පින් දෙනවා කියන්නේ අපේ පින් අඩු වීමක් නේ. අපි අර නිකන් පර්ස් එකෙන් සල්ලි අරන් දීපුවම තමන්ගේ පර්ස් එක හිස් වෙන්නේ. අන්න ඒ වගේ වැරදි අදහසක් ওই උපමාවල් නිසා එන්න පුළුවන්. ඒ නිසා ඇත්තෙම පැන් වැඩි නිසා පින් ලැබෙනවා නෙමෙයි. පින කියන්නේ චේතනාවත් එක්ක බැඳෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපේ මිය පරලෝකීය ඥාතිය පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ඔහු කොහේ හිටියත් අපි ඒකේනා සිහි කරනකොට අපේ චේතනාව එක්ක බැඳෙන්නේ. ඔහුට සැනින් අරමුණු වෙනවා මාව සිහි කරනවා කියලා ඥාතියට. අන්නේ වෙලාවේ අපි ඔහුව සිහි කරලා අපි මේ කරගත්ත පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියනකොටම ඔහු සාදු සාදු කියලා ඒක අනුමෝදන් වෙනවා. ඒ සැනින් ඔහුට ඒකේ විපාකේ පහළ වෙනවා. එතකොට මෙහෙම දෙයක් මිසක් අර පැන් වඩන නිසා පින ලැබෙනව නෙමෙයි. එහෙමයි. අන්න ඒ නිසා නමුත් හැබැයි දැන් අපි ගම බොහෝ වෙලාවට දැන් ওই වැරදි අදහස් උනත් ඒවා උපාදාන කරගන්නවනේ. අන්න ඒකේ භයානකත්වයක් තියෙනවා. දැන් මිය පරලෝ යන්න පෙර ඔහු දැඩි විශ්වාසයකම හිටියොත් පැන් වැඩුවේ නැත්නම් පින් ලැබෙන්නේ නැහැම කියලා විශ්වාසයෙන්ම ඉඳලා මැරිච්ච කෙනෙක් ගැන හිතමු. එහෙමයි. ඔහු බොහෝ වෙලාවට ඔහුට පැන් වඩලා පින් දුන්නේ නැත්නම් ඔහු දෙන පින ගන්න නැතුව ඉන්නත් පුළුවන්. යොහුගේ විශ්වාසති නරදයෙන් එවැනි අවස්ථා එවැනි සමහරලාට ඔය වැහිච්ච ප්‍රේතයෝ කියනවා මේ මට පින්දුන්න තමයි හැබැයි මට පැන් වැඩුවේ නෑ කියන. නමුත් ඒක දේශනාවේ නෑ. නමුත් ඔහු ජීවත් වෙලා ඉන්නකොට විශ්වාස කරගෙන හිටපු දේ අරක. අන්න ඒ නිසා මේවා එක එක අර පුහු මත වුණත් මේවා විශ්වාස හැටියට දිගට දිගට ගිහිල්ලා ඒවා මිනිස්සුන්ගේ හිතවලට කාවා දෙනවා. අන්න ඒ තුල බොහෝ වෙලාවට වැරදි ආකල්ප වලට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පෑන් වඩන නිසා පින් ලැබෙනවා නෙමෙයි. අපි කරන පින අපේ ජීවිතේ රැස් වෙලා අපි චේතනාත්මකව පින අනුමෝදන් කිරීම තුළ තමයි ඔහුට ඒ පින ලැබෙන්නේ. එහෙමයි අපි හාමුදුරනේ මියගිය කෙනෙකුගේ අවමංගල චාරිත්‍රවල අවසාන එහෙම නැත්නම් හත් දින දානේ එහෙම නැත්නම් අපි කියනවා තෙමස් දානේ වාර්ෂික වර්ෂ පූර්ණ දානේ මේ දානයක් දීමේදී වැදගත්ම කරුණු මේ දේවල් බොහෝ වෙලාවට බොහෝ දෙනා විවිධ මති මතාන්තරවල එල්බගෙන සිටිනවා දුරු මතවල සිටිනවා ඉතින් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ දුරු මත දුරු කළා සැබෑ ආගමානුකූල ධර්මානුකූලව ඔබට නිවැරදි මතය ඉදිරිපත් කිරීම නිවැරදි අදහස ඉදිරිපත් කිරීමට. ඉතින් ඒ තුලින් අපේ හාමුදුරනේ තව දෙයක් දක්නට ලැබෙනවා අපිට මේ මෙවැනි ආකාර දානවලට භික්ෂුන් වහන්සේලා වැඩම කර අවස්ථාවේදී මේ අපි දන්නවා සාමාන්‍ය දානයක් දෙන අවස්ථා දානයක් පිළිගන්න විට නිවස තුල මේක මේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් සදාතුක කරුණුන් වහන්සේ වැඩම කරනවා. මේක තමයි හිස මත තබාගෙන බොහෝම මුතුකුඩ යටින් වැඩම කරන්නේ. ඊට පිටුපසින් තමයි අපි දකින්නේ ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩම කරන ජේෂ්ඨත්වයට අනුව. මෙහෙම වැඩම කිරීමේදී අපි හාමුදුරනේ මේ සදාතුක කරුණුන් වහන්සේට ධාතු ආසනය කියලා වෙනම ආසනයකුත් නිවසේ පිළිල කරලා තිනවා මේ දානීය අවස්ථාවේදී. මේ ධාතු ආසනයටත් අර වගේම භික්ෂුන් වහන්සේලාට වගේම දානය පිළිගන්නවා අපි හාමුදුරනේ මුලින්ම බුද්ධ පූජාව වශයෙන්. ඉන් අනතුරුව තමයි භික්ෂුන් වහන්සේලාට දන් පිළිගැනීම සිදු කරනවා. මෙතනදී අපි හාමුදුරනේ පින්නතුනේ මේ පිරිකර පූජාවේදී බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ ධාතු ආසනයට පිරිකරක් පූජා කරන අවස්ථාවක් නම් බොහෝ වෙලාවට වික්ෂුන් වහන්සේලාට පිරිකර පූජා කරනවා. එතකොට මේක පිළිබඳවත් මත තියෙනවා අපේ හාමුදුරනේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරනවා නම් බුදුන් වෙනුවෙනුත් ඇයි පිරිකරක් පූජා කරන්න බැරි කියන එක. ඊළඟට තමයි අපේ හාමුදුරනේ මේ තව දෙයක් මේ ජේෂ්ඨ වික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අෂ්ටපරිස්කාර පූජා කරනවා. ඊළඟට මේ සාමණේර වික්ෂුන් වහන්සේලාට එවැනි දේවල් පූජා කරන්නේ නැහැ. බොහෝ වෙලාවට වෙනත් සෙසු පිරිකර පූජා කරනවා. මෙන්න මේක පිළිබඳවත් මතයක් තියෙනවා අපේ හාමුදුරනේ හාමුදුරනේ ඒක ඇත්තටම මේ සාමණේර භික්ෂුන් වහන්සේලාට අෂ්ට පරිස්කාර අකැපද එහෙම නැත්නම් මේක ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලාට පමණද මේ පිරිකර අෂ්ට පරිස්කාර පූජාව කළ යුත්තේ කියලා. මෙන්න මේ සම්බන්ධවත් මට හිතෙනවා බොහෝ දෙනාම බොහොම කසුකුසුවකයේ දෙන්නේ. ඉතින් මේ මේ තේ මේ මත වඩා හොඳ නිර්වද්‍යතාවයකින් අපට පුළුවන් නම් හැකියාව ලැබෙනවා නම් මේ කරවලෙලි වැඩසටහන තුලින් දුරු කරන්නට මම හිතන එක වඩා සාර්ථකයි කියලා. ඔව් මම හිතන්නේ ඊටාම් වැදගත් ප්‍රශ්නයක්. හැබැයි ඊට පෙර මම තව පොඩි පුණ්‍ය ආනුමෝදනාවක් කරන්න. ඔබට මතක ඇති මීට පෙර අපි කලුවරේලිය වැඩසටහන් දෙකකදී අපි ඔබව දැනුවත් කරා අපේ මුලතිව් ප්‍රදේශයේ ගංගොඩවිල සූම් ස්වාමින් වහන්සේගේ උන්වහන්සේ අපවත් වෙලා වසර 9ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දෙසැම්බර් 12 වෙනිදා අපි විශාල පින්කමක් සිදු කරනවා කියලා. ඇත්තෙම මේ වැඩසටහන් වලින් ඒක අහලා බොහෝ දෙනෙක් අපිට කතා කරා. ඒ වගේම ඒ අය තමන්ගේ ලංකාවේ ඉන්න අයට කියලා අපිට කිහිලිකරු කීපයක් අපේ ආයතනයට ගෙනල්ලා පරිත්‍යාග කරා. ඒ වගේම රෝද පුටුවක් ගෙනල්ලා පරිත්‍යාග කරා. ඒ වගේම රෙදිපිලි පොත්පත් මේ වගේ අපිට උපකරණ ලබා දුන්නා. ඒ වගේම මම හිතන්නේ ඉස්පාඤ්ඤේ ඉඳන් කෙනෙක් කතා කළා මම හිතන්නේ අපිට යම් මුදලක් රුපියල් 10000ක් වගේ මුදලක් පරිත්‍යාග කළා තිබ මේ පින්කමට. මේ වගේ බොහෝ දෙනෙක් දැන් සමහරු අපිට කතා කරා හැබැයි ඔවුන් බොහොම මේ අපිට තේරෙනවා ඔවුන් කතා කරපුවා මේ මැද පෙරදිග රටවල් වල ඉන්න බොහොම අන්ත අසරණ ඔවුන් බොහොම අර ජීවත් වෙන්න අමාරුකම් නිසා මේ රටවලට ගියා අය. හැබැයි ඔවුන්ට තමයි මේ හැඟීම වැඩිපුර දැනෙන්නේ. අර බොහෝම නිකන් ඉහළ මට්ටමේ ඉන්න මේ බටහිර යුරෝප් රටවල් වලට වෙලා සැපසේ ඉන්න අයට වැඩිය අර මැද පෙරදිග රටවල් වල බොහොම අසරණ වෙලා යමක් හම්බ කරගෙන තමන්ගේ දරුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් වෙනුවෙන් බොහොම දුකසේ දුක් විඳින පිරිසට මේ හැඟීම වැඩි කියලා පේනවා. ඔවුන් දැන් ඒ රටේ සමහරු කතා කරන්නේ හඳුනේ අපිට කාලයක් නැහැ. අපි මේ රෙදි එකතු කරනවා කියලා. ඒ අය එකතු වෙලා දැන් අපි ඉල්ලුවේ සල්ලි නෙමෙයි. අපි ඉල්ලුවේ අපිට රෙදි පිළි ලබා දෙන්න හොඳ තත්ත්වෙ. අපි ඉල්ලුවේ අපිට රෝදපුටු අත්වාරු කිහිලිකරු පොත්පත් අපි මං හිතන්නේ අපි පවුල් 500කට විතර රෙදි පිළි ලබා දෙනවා. ඒ වගේම පාසල් දරුවන් දැන් 200කට වඩා වැඩි පිරිසකට පාසල් පොත්පත් බෑග් ලබා දෙනවා. ඒ වගේම වියලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන අපි සම්පූර්ණ හමුදාව ලවාම උයලා මොකද අන්තිම යුද්ධේ කොටු වෙච්ච පිරිස අපි දන්නවා අන්තිම වෙලාවේ ওই නන්දි කඩාල වලට එනකම්ම සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගාණක් අකට මුවා වෙලා තමයි LTT එක මේ යුද්ධය අරගෙන ගියේ මිනිස්සු තමයි පලියක් හැටියට තියාගත්තේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට විශාල පිරිසක් අර යුද්ධයට මැදි වෙලා ඒ අය ප්‍රාණ අපකාරය වගේ තියාගෙන ඉඳීම නිසා ඔවුන් විශාල තුවාල ලැබුවා ඊළඟට නොඑක් විදිහේ ආබාධිත තත්ත්වවලට පත් වුණ අසරණ මිනිස්සු අන්ත අසරණ වුණා මේ යුද්ධෙට මැදි වෙච්ච අන්තිම පිරිස. අපි දැක්ක අන්තිම යුද්ධේ අන්තිම වෙලාවේ තමයි මේ ලක්ෂ ගාණක් මිනිස්සු නිදහස් කරගත්තේ. මෙන්න මේ ටික දෙනා තමයි අපි මේ පින්කමට යොදාගෙන තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් හැටියට ඒ පිරිසට හොඳට කන්න දීලා ඊළඟට ඇඳුම් පැළඳුම් ලබා දීලා ඒ වගේම යුද්ධෙන් ආබාධිත වෙච්ච මේ අයට රෝදපුටු අත්හාරු කිහිලිකල් ලබා දීලා අපි ඇත්තෙම හමුදාවත් එක්ක කරන බොහොම ලස්සන පින්කමක්. අපි ඉදිරියේ මේක වීඩියෝ ගත කරලා ඔබට ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ දකින්න බලන්න ඔබටත් පින අනු අනුමෝදන් වෙන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා මේ සඳහා කතා කරපු අපිට දිරිමත් කරපු මේ කරන පින්කමට ඔබ වචනයෙන් පවා හොඳයි මේක බොහොම වැදගත් දෙයක් කියලා අපිට ආශිර්වාද කරා නම් ඔබ හැම දිනාටම උතුම් මේ සියලු පිනේ මේ ආනිසංසයෙන් ඔබට නිදුක් නිරෝගී භාවයේ ධර්මාවබෝධය ලැබේවා කියලා අපි ඔබට ඒ පින අනුමෝදන් කරමින් ආශිර්වාද කරනවා. ඒ වගේම දැන් ඔබතුමා මේ සඳහන් කරපු ප්‍රශ්නෙට අපි එනවා නම් බොහෝ වෙලාවට ධාතු කරඬුවෙන් නියෝජනය කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේ වෙනුවෙන් තමයි අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බුදුගුණ සිහි කරලා වඳින්නේ. ඊළඟට ශාරීරික ධාතුන් වහන්සේලා තමයි ශාරීරික පාරිභෝගික ಉದ್ದೇಶික ත්‍රිවිධ චෛත්‍ය අතර ශාරීරික ධාතුන් වහන්සේලා tempat ධාතු කරඬුවක් අරගෙන ඉන්නේ ඉස්සල්ලාම හාමුදුරන්ට කලින් තමයි හිස මත තියාගෙන මුලින්ම ධාතු කරඬු අරගෙන ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ නිවසට වැඩමවා හා සමානව තමයි මේ ਸਰවඥ ධාතු තැන්පත් ධාතු කරඬුවක් වඩා හිඳවන්නේ. එතකොට දානයේදී පවා භික්ෂුන් වහන්සේලාට පූජා කරන්න පෙර ඉස්සල්ලාම කරන්නේ මේ දානේ මුල්ම කොටස අග්‍රම කොටස බුද්ධ පූජාව හැටියට කරණුන් වහන්සේට ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාවක් හැටියට පූජා කරනවා. ඊට පස්සේ තමයි අර සංඝයා වෙනුවෙන් සාංගික කරන්නේ. සාංගික කරලා භික්ෂුන් වහන්සේලාට බෙදලා දෙයි. එතකොට මෙහෙම ක්‍රමයක් තියෙන. ඊළඟට අර පිරිකර බෙදා දීමේ නම් මං හිතන්නේ පිරිකර ගැන තියෙන යම්කිසි තෘෂ්ණාවක් නිසා වෙච්ච දෙයක්. ඒ අරින්න මං හිතන්නේ අපි පිරිකරක් පූජා කරනකොට ඉස්සල්ලාම ප්‍රධානම පිරිකර පූජා කරන්න ඕනේ කරඬුන් වහන්සේට. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට තමයි අපි අග්‍රම කොටස දන් දෙනවා නම් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හැබැයි ඊළඟ දේ තමයි දැන් අර පොඩි පොඩි හාමුදුරුවෝ ඉතින් කොහොමත් පොඩි අයට සැලකිල්ල අඩු ගතියක් තියෙනවා. ඉතින් ඒක ස්වභාවයක්. ඉතින් පන්සලට ගියා ලොකු හාමුදුරුවන්ගේ අසනීප ගැන හොයලා බලුවාට පොඩි හාමුදුරුවන්ට බේත් ටිකක් අත් අරන් දුන්නාද සනීපද එහෙම හොයන්නේ නැහැ. හැමෝම ලොකු හාමුදුරුවන්ගෙන් ලකුණු ටිකක් දාගන්නනේ හදන්නේ. ලොකු හාමුදුරු ඉදිරියේ පෙනී ඉන්න ලොකු හාමුදුරන්ටගේ අපි මෙහෙම දේවල් කරනවා අපි මෙහෙම දේවල් කරා අපි මෙහෙමයි කියලා ලොකු හාමුදුරන්ට අසනීපයක් වුණාම සමහරවිට තියෙන ඉහළම ස්පිරිතාල වලට අරන් ගිහිල්ලා අප උපස්ථාන කරලා බෙහෙත් අරන් දීලා ඒක කියව ගන්න කැමති වුණාට පන්සලේ පොඩි හාමුදුරන්ට බේත් පෙත්තක් ගෙනත් දෙන කෙනෙක් නැහැ. ඉතින් එහෙම තත්වයක් තියෙනවා. ඉතින් අන්න ඒ ස්වභාවය නිසා තමයි බොහෝ වෙලාවට ඔහොම දෙයක් වෙන්නේ. ඉතින් ඊළඟදී තමයි ඉතින් දානයක් දෙනකොට වුණත් අපිට පේනවා මිනිස්සු බොහොම අමාරුයි. හරි අමාරුකම් මැද්දේ තමයි දානයක් වුණත් දෙන්නේ. මොකද අද මේ තියෙන ආර්ථික අපහසුතා එක්ක මිනිස්සුන්ට දානයක් දෙනවා කියන්නේ පුංචි සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා බොහෝ වෙලාවට එක අටපිරිකරක් දානයක් වෙනින් හොයාගන්නෙත් බොහොම අමාරුයි. ඊළඟට ස්වාමින් වහන්සේලා විසිතිස් නමක් දානයට වැඩියෝ. හැමෝට මට පිරිකර ගාන දෙන්නත් බෑන් ඒ නිසා ඉතින් අර පොඩි පොඩි හාමුදුරන්ට චූටි චූටි පිරිකර හම්බෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕක තමයි මම හිතන්නේ අපිට ප්‍රායෝගිකව දකින්න තියෙන දේ. නමුත් ඔබට කරන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ විශේෂයෙන්ම සාසනීය වෙනුවෙන් ඉදිරි අනාගතයට යන්න ඉන්නේ අර පොඩි හාමුදුරුවෝ ටික. ඉතින් ඒ නිසා මං හිතන්නේ උන්වහන්සේලා ගැන තමයි වැඩිපුර බලන්න ඕනේ. අපිට බුද්ධ දේශනාවල තියෙනවා විසාකා උපාසිකාව කෙලින්ම පුංචි හාමුදුරුවන්ව තමයි හොයලා බලන්නේ. ඊළඟට ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ අසනීප ගැන හොයලා බලලා ඒ අයට බෙහෙත් හේත් ගෙනත් දීලා ඒ අයගේ ඒ සිවුරු ඒ තියෙන සිව්පස අවශ්‍යතාව ගැන බලලා ඒවා ඔක්කොම බලලා තමයි බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. එතකොට අපිට දේශනාවලින් එවැනි දේවල් පේනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ශාසනයේ දියුණුව කැමති කෙනා අර පුංචි හාමුදුරුවෝ ගැනත් අවධානය යොමු කරනවා නම් උන්වහන්සේලාට උනත් හිතෙන්නේ නැහැ අනේ ලොකු හාමුදුරුවෝ ගැන විතරයි බලන්නේ අපි උනසලකා හැරලා අපිට සලකන්න කෙනෙක් නැහැ දෙමව්පියෝ ඥාතීන් අතහැරලා පැවිදි වෙච්ච කෙනාට පුංචි වයසේ පොඩි හාමුදුරු කෙනෙකුට අර දායකයන්ගෙන් උනත් අර තමන්ගේ අම්මා තාත්තගෙන් වගේ රැකවරණයක් ආදරයක් අර එහෙම සෙනෙහසක් ලැබෙනකොට ඇවිල්ලා හොයලා බලනවා ඊළඟට බේත් හේට් ටික ගෙනත් දෙනවා එහෙම බලනකොට අන්න Tamanට තියෙනවා අපිට මෙතන රැකවරණයක් තියෙනවා කියන හැඟීමක් ඇති වෙනවා එහෙම නැති වෙනකොට තමයි ඒ අය උනත් සමහරවිට අපිව දැන් බලන්නේ අපිට හොයන්න කෙනෙක් නැහැ කියලා සමහරවිට සිවුරු ඇරලා යන මට්ටමට මනස ගොඩ නැගින්නේ එවැනි දේවල් වල ප්‍රතිඵල නිසා එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් ඔබටත් බොහෝ අවස්ථාවලදී තිබුණු මේ ගැටලු සහගත තත්වයන් මේ අර්බුදකාරී තත්වයන් ප්‍රායෝගික ජීවිතේ මේ අවස්ථාවේදී වඩා හොඳින් නිර්වෘල් භාවයට පත් කර ගැනීමට මේ වැඩසටහන කළුවරේලි වැඩසටහන රුකුලක් වුණා කියලා අප විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අපි මතක් කරන්නම් ඔබට ඔබේ අදහස් යෝජනා මේ වැඩසටහන පිළිබඳව ඉදිරිපත් කරන්න ශ්‍රී ටීවී නාලිකාව වෙතට. මෙන්න අපේ දුරකථන අංකය 0.09යි 471යි 188යි 78යි 98. 0.09යි 471යි 188යි 78යි 98. ඒ තමයි ශ්‍රී ටීවී නාලිකාවේ දුරකථන අංකය ඔබට පුළුවන් ආමන්ත්‍රණය කරන්න මේ දුරකථන අංකය තුලින් කරුවලෙලි වැඩසටහන පිළිබඳ ඔබගේ යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට. ඒ වගේම අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය මේ මොහොතේදී අපි මතක් කරන්න සූදානම් වෙනවා 0115 753යි 987 බිඳුවයි 1යි 1යි 5යි 753යි 987 කියන දුරකථන අංකය විශේෂයෙන් මෙහිලා මතක් කළ යුතුයි. ඒ වගේම තවත් දුරකථන අංකයක් මතක් කරන්නම් උන්වහන්සේ වෙනුවෙන් ආමන්ත්‍රණය කිරීමට 0115යි 245යි 255 0115යි 245යි 255 දුරකථන අංකෙනුත් අතිපූජනීය ගල්ගමුවේ ඥානදීප හාමුදුරුවන් වෙතට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ඔබට උදා වෙනවා. ඒ වගේම මම මතක් කරන්නම් මේ මොහොතේදී විදුත් ලිපිණය පිළිබඳව www.bhavana.org ඒ විදුත් ලිපිණයට ඔබට පුළුවන් විදුත් තැපෑල මගින් ලිපියවීමට ඒ වගේම තමයි www.sadaham.lk මේ කියන විදුත් තැපෑල් වෙතට ඔබට පුළුවන් විද්‍යුත් ලිපිණියන් වෙතට ලිපි ඉදිරිපත් කිරීමට ඒ තුලිනුත් අතිපූජනීය ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේව මුණ ගැසීමට ඒ වගේම Tamanගේ ගැටලු විසඳා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් එහෙමනම් කළුවරේලිය අද දවසේ වැඩසටහන තුලිනුත් ඔබ යම් කිසි ආකාරයක දැනුමක් ලබා ගත්තා නම් ඒ සැබෑ ධාර්මික ලෙස අපි ඔබට ධර්මානුකූලව යථාර්ථවාදීව ඒ ලබා දෙන ඒ අදහස් සියල්ල පිළිබඳව ඔබ තුටු පහට වුණා නම් එයයි අපේ වැඩසටහනේ පරම වැදගත්කම වෙන්නේ. ඉතින් එහෙමනම් අපි සුපුරුදු ආකාරයටම නැවතත් ලබන සතියේ ඔබත් සමග මෙලෙසින්ම කලුවරේලී වැඩසටහන සමගින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග මුණ ගැසෙන බලාපොරොත්තුෙන් අද දවසේ සමුගෙන යාමට සූදානම් වන මේ මොහොතේදී අතිපූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේට අද දවසෙත් අපගේ ශ්‍රී ටීවී මැදිරියට වැඩම කිරීම වෙනුවෙන් নমස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. හමු යමු ලබන සතියේ මෙලෙසින්ම කලුවරේලිය සුපුරුදු වැඩසටහන තුලින්.